හැම කෙනෙක්ම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් තමන්ගේ ජීවිතයේ යථාර්ථ අවබෝධයේ පිණිස බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය ජීවිතයට ප්‍රායෝගිකව භාවිත කරන්නේ කොහොමද කියන එක ඒ ධර්ම මාර්ගය පිළිබඳව පැහැදිලි කරගන්නට සූදානම් වෙන මොහොත හැම වෙලාවකදීම ධර්ම කාරණයක් කියලා කියනකොට ඒක අපේ ජීවිතය තුළින් දකින්න පුළුවන්කම තිබුණොත් තමයි ඒක වැදගත් වෙන්නේ ඒක බොහොම වටිනාකමක් තියෙන දෙයක් බවට පත් වෙන්නේ අපේ ජීවිතෙන් පරිබාහිර දෙයක් වුණොත් ජීවිතය තුළ යෙදෙන්නේ නැති දෙයක් වුණොත් ඒක ඒ තරම්ම අපිට අදාළ වෙන්නේ නැති දෙයක්. එහෙමත් නැතිනම් ඒක කාරණයක් විතරක් ආඩමක් විතරක් වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ අපිට දෙන්නේ අපේ පුද්ගල භවකින් කටයුතු කරන තැනක තියෙන යථාර්ථය පිළිබඳව. එතකොට ඒ යථාර්ථය අපේ ජීවිතයට යොදා ගන්නකොට ඒකම තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාවක් කියනකොට අද අපේ සංස්කෘතියක් තියෙනවා. ඒ කියන්නේ අපේ භාවනා සංස්කෘතියක් අපි ඇති කරගෙන තියෙනවා. ඒ භාවනා සංස්කෘතිය තුළ අපි මේ විදිහට භාවනා කරන්න ඕනේ ඉඳගෙන මේ විදිහට අපි වඩන භාවනාවක් මෙන්න මේ විදිහයි කියලා සද්දවස් තුනේ හතරේ සතියේ මාසයේ දෙකේ හෝ මේ විදිහ අපේ භාවනා වැඩසටහන් හෝ භාවනා ක්‍රමවේද අපි හදාගෙන ඉන්නවා. මේක වැරදි කියලා කියනව නෙවෙයි. නමුත් ධර්මය කියන එක එතනින් එහාට ගියපු අපේ ජීවිතය පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙන පැතිරුණු නොනවතින නුවණක් ඉපදවන දෙයක් ජීවිතේ. ඒක තමයි මේ ශාස්ත්‍රයේ පෙන්වන ප්‍රඥාවේ වැඩිම වෙන්නේ. අපි අද කරන භාවනාවක් දිහා බැලුවොත් අපි සතියක් භාවනා වැඩසටහනක් කරලා ආපහු ගෙදර ඇවිල්ලා දවස් දෙකක් ගෙදර කටයුතු ටික කරනකොට අර සතියකින් උපද්දගත්ත දේ අපිට අහිමි වෙලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ සතියක් භාවනා කරපු මාව විතරයි. ඒක නිසා ඒක ඒ තරම්ම නිර්වාණ විශේෂෙහි වැදගත් වෙනවද කියන එක අපි විසින්ම තීරණය කරගත යුතු දෙයක්. මොකද ඒක උපකාරක ධර්මයක් නෙවෙයි කියනවා නෙමෙයි. මොකද කුසල ධර්මයන්හි අප්‍රමාදී බව කියනකොට ඒකත් කුසලයක් නිසා ඒක උපකාරයි අනිවාර්යෙන්ම. හැබැයි ඒක නිෂ්ඨාව, ඒක කෙලවර, එහෙම නැතිනම් ඒ කායන නිර්වාණගාමිනී ප්‍රතිපදාව නම් නෙමෙයි. ඒ නිර්වාණගාමිනී ප්‍රතිපදාව අපේ ජීවිතය තුළ වැඩෙන්න ඕනේ නුවණ අපේ ජීවිතය තුළ ඇත්ත පිරිසිඳ දැකීම තුළ ඇතිවෙන ඥාන දර්ශනය. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන යහපත් දර්ශනයෙන් පටන් අරගෙන සම්මා ඥාන සම්මා විමුක්තිය නැනවින් දැනගෙන නැනවින් මිදෙනවා කියන තැනින් අවසන් වෙන දෙයක්. ඒක නිසා අපේ ජීවිතේ දැන් මේ දර්ශනයක් ඇති කරගන්නකොට ඒ දර්ශනය තුළ දුර වෙන කෙලෙසයක් තියෙන්න ඕනේ. ඒ දර්ශනය තුළ ආශ්‍රව දුර වෙන බව Tamanට පේන්නට ඕනේ. ඒ ආශ්‍රව දුර වෙන බව Tamanට නොපෙනෙනවා නම් ධර්මයේ දැනගන්න පුද්ගල බව වැඩි කරගත්ත තවත් එක පුද්ගලයෙක් ලෝකෙට බිහි වෙයි මිසක සද්ධර්මයේ උපකාර කරගෙන කුල්ලූපමං නැතිනම් පසුරස් බඳු කරගත්ත කෙලෙස් දුරු කරගත්ත බවක් නම් ලෝකේ හටගන්නේ නැති වෙයි. ඒක නිසා වැදගත්ම දේ තමයි මේ කතා කරන්නේ අපේ ජීවිතයේ මේ කතා කරන්නේ භාවනාව මේ කතා කරන්නේ ප්‍රතිපදාව අපි උපදවා ගත යුතු නුවණ කියන තැන ඉඳලා මේ කාරණාව අපි අහන එක. එතකොට අපි පහුගිය දේශනාව තුළ කතා කළා සාකච්ඡා කළා අපි මොන විදිහට කතා කළත් මොන විදිහට කිව්වත් අපිට ඕනම සූත්‍රයක් තුළ ඕනම අභිධර්ම න්‍යායක් තුළ ඕනම ලෝකෝත්තර පැත්තට වැටෙන නැතිනම් ලෝකෙන් ඈතර වීම පිණිස හේතු වෙන භාවනාවක් තුළ අපිට ඇතිවිය යුතු නුවණක් පිළිබඳවයි අපි මේ කතා කරගෙන යන්නේ. එතකොට මේ නුවණ අපේ ජීවිතයේ මේ කාරණාව අහගෙන ඉන්න මොහොතේදී ඔබට සමහර විට වැටහෙනවා ඇති මේක තියෙන අනාත්ම ලක්ෂණය කියලා අපි පසුගිය දේශනාවට කතා කරපු දේ. ඒ අනාත්ම බව පෙනෙන බව තමයි නුවණ කියලා කියන්නේ. හැබැයි මේ නුවණ එළඹ සිටින මට්ටමක නැති වෙන්න පුළුවන්. ආපහු අතහැරෙන්න පුළුවන්. නමුත් එතන ඉඳලා ඒක අල්ලගෙන ඒක වඩන්න පුළුවන්, පටන් ගන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඒක නිසා මේ කාරණා ටික විමසනකොට මේ තුල ඇති වෙන නුවණ කියන දේ තමයි වැදගත්ම දේ වෙන්නේ. ඒක නිසා තමන්ගේ ජීවිතයේ තුළට දමමින් විමසමින් මේ කාරණාව ග්‍රහණය කරගන්න කවුරුත් උත්සාහවත් වෙන්න ඒක තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. එතකොට අපි කතා කළේ රූපකාණ්ඩයේ දුක මාතිකාවල අතිරූපං උපාදා අතිරූපං නෝ උපාදා කියන කොටස උපාදා රූපේ සහ නෝ උපාදා රූප කියන කොටස පිළිබඳව අතිරූපං උපාදා කියනකොට උපාදා රූපයක් තියෙනවා කියනකොට අපි කිව්වා උපාදා කියලා කිව්වේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවස්නා රූපත් කියනකොට ඔය නිසා පවස්නා කියපු රූප ටික තමයි මේ කතා කරන්නේ. එතකොට මේ නිසා පවස්නා රූප ටික බොහොම වැදගත්. මේ නිසා පවස්නා කියපු සතර මහා ධාතුව නොවන සතර මහා ධාතුව නිසා පවස්නා රූපය අපි ප්‍රධාන වශයෙන් මාත්‍රකාව ඔස්සේ කතා කළා. ආයතනයන්ගෙන් ගත්තොත් ආයතන 9ක් විදිහට අපි කතා කළා. ඒ ආයතන 9න් අපිට තියෙනවා පළවෙනි එක අපි ගත්ත චක්ඛායතනය ඇස කියන කාරණය පිළිබඳව අපි කතා කරන්න. ඊට පස්සේ අපි විග්‍රහ කළා එක යන් චක්කුන් චතුර්ණම් මහා භූතානං උපාදාය පසාදෝ අස්තභාව පරියාපන්නෝ කියන කාරණය. යම් ඇසක් සතර මහා ධාතුව අසුරු කරගෙන ප්‍රසාදවත් අස්තභව පරියාපන්න වූ කියන කාරණා ටික පිළිබඳව අපි කතා කළා විග්‍රහ කළා. එතකොට මෙතන ප්‍රසාදෝ කියන එකෙන් අපි උපවත් බව, ඇහි ප්‍රසාදවත් බව කියන දේ සාකච්ඡා කළේ අස්තභව පරියාපන්නෝ කියන එකෙන් ආත්ම භාවය අනුව ගියපු ලක්ෂණය කියන දේ අපි සාකච්ඡා කළා. එතකොට ඒ කාරණාවේදී විග්‍රහ කරගත්තා අනාත්මය කියලා කියන කාරණය. කුමන හේතුවක් නිසාද අනාත්මයි කියලා කියන්නේ? ආත්මයක් නැති දෙයක් නිසා නෙමෙයි හැම වෙලාවකදීම එක දිගට තියෙන ඇහක් පනවන්න විදිහක් නැතිනම් ඒ ඇහ අනුව ගියපු ප්‍රසාදය අනුව ගියපු ආත්ම භාවයක් ගැන කවර කතාවක්ද එක දිගට පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. න අන්‍යමඤ්ඤ විෂයම් පච්චනුභන්ති වුණෝන්ගේ විෂය අනුභව කරන්නේ නැහැ එකට ඇහැ මනසේ මන ආයතනයේදී චක්කායතනයෙන් අනුභව කරන්නේ නැහැ ඒ වගේම චක්කායතනයේදී මන ආයතනයෙන් අනුභව කරන්නේ නැහැ ඒකට න අන්‍යමඤ්ඤ විෂයම් පච්චනුභන්ති කියනකොට ඕනෝන්ගේ විෂය එකට යෙදෙන්නේ නැහැ කියලා කියනකොට හැම වෙලාවකදීම දැන් එකකට එකක් ආයතනයක් සම්බන්ධ නොවේ නම් ඇහැ හතගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනකොට ඇහැ සම්බන්ධ වුණ සියලු ආත්ම භාවයේ අනුගිය ලක්ෂණ ටිකක් තිබුණා නම් ඒ ටිකද ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඊළඟ ආයතනය හැදෙනකොට අලුතෙන්ම හැදෙනව මිසක කලින් තිබුණ එක නැවත හැදෙන්නේ නැහැ මෙන්න මේ විදිහට හේතුඵල ධමක ස්වභාවයක් අපි කතා කළේ ඊට පස්සේ අපිට තියෙනවා අනිදස්සනෝ සප්පටිගෝ අනිදස්සනයි. අනිදස්සනයි කියලා කියනකොට මේකේ දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම තව අර්ථයක් තිබෙනවා අපිට නිදර්ශන වශයෙන් දක්වන්න දෙයක් නැත්තේ නැහැ කියලා. අපිට නිදර්ශනයකට දෙන්න පුළුවන්කම තියෙන්නේ අපි දැකපු දකින්න පුළුවන් දේ. නිදර්ශනයකට දෙන්න පුළුවන්කම තියෙන්නේ දකින්න පුළුවන් දෙයක් දකින්න බැරි දෙයකට නිදර්ශනයක් අපිට දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා අනිදර්ශනයි කියනකොට එකක් තමයි අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම අනිත් එක නිදර්ශනයක් සපයන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට රූපය හැම වෙලාවකදීම ඇහැ කියන දේ සනිදර්ශනයි. සනිදර්ශනයි කියනකොට දැකීම සහිතයි. පෙනීම කියන කෘත්‍ය නිදර්ශනයකට දක්වන්න පුළුවන් රූපේ පැත්තෙන් ඇහැට යෙදෙනකොට මෙතන කාරණා දෙකක් අපිට විග්‍රහ කරගන්න වෙනවා අනිදර්ශන කියන දේ සහ සනිදර්ශන බව ඇහැ කියන එක අනිදර්ශනයි රූපය කියන එක සනිදර්ශනයි ඇහැට නිදර්ශන දක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපයට දකින බව නිසාම නිදර්ශන දක්වන්න පුළුවන්කම තියෙනවා. මේ දේ මේ වගේ කියලා නිදර්ශන දෙන්න පුළුවන්කම තියෙනවා දකින බව නිසාම. එතකොට සනිදර්ශනයි කියන දැකීම සහිත බව රූපේ කියන දේ හැම වෙලාවකදීම දර්ශනය කරගන්න පුළුවන් දේ ඇහැ කියන එකට කියන අනිදර්ශනයි කියලා ඇහැ දකින්න බැරි බවෙන් යුක්තයි. එතකොට අපි උදාහරණයක් කිව්වොත් සිහියේ මුව අතෙන් ඕන දෙයක් කපන්න පුළුවන්කම තියෙනවා. සිහියේ මුව අතින් ඕන දෙයක් අපි කැමති දෙයක් කපන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සිහියේ මුව අතට සිහියේ මුව අත කපන්න බෑ වගේ. ඇහැට ඕන දෙයක් දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඇහැට ඇහැ දකින්න පුළුවන් කමක් නැත්තේ. අද අපි ඇහැ පිළිබඳව දකිනවා නම් දැකලා තියෙන්නේ අපේම ඇහැ පිළිබඳව නෙමෙයි රූපය කියන කාරණයයි කියන එක කියන්නේ ඔන්න ඔය හේතුව නිසා. අපි ඔකදී උදාහරණයක් ගොඩක් වෙලාවට මතක් කරන දෙයක් මතක ඇති. අපි කිව්වොත් කලවර වෙලාවක කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඇහැ බලන්න ගියොත් අපිට ඇහැ පේන්නේ නැහැ. කලවර වෙලාවකට කණ්ණාඩිය ඉස්සරහට ගියාම ඇහැ පේන්නේ නැහැ. ටෝච් එකක් අරගෙන අපි කණ්ණාඩියට ගහලා බැලුවොත් ඒක පැහැදෙන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා ටෝච් එළිය ඇහැ පැත්තට ගහගෙන ඇහැට වැටෙන ඡායාව කණ්ණාඩියට පිටිත කරලා ඒ එන පරාවර්තන ආලෝකය නැවත ඇහැට පිටිත කරගෙන ඇහැ දකින්න. දැන් එතකොට අපි ඇහැ දකින්න උච්චක රවුමක් ගියේ ඇහැ කියලා අද අපි දන්න නිමිත්ත අරගත්තේ අර වර්ණ සටහනකින් ආපු එළියෙන්. එතකොට ඒ එළිය ගෝචර කරගන්න බව තමයි හැම වෙලාවකදීම මේ ශාසනය ඇහැ කියලා කතා කරන තැන. ඒ එළියට කියන්නේ රූපායතනය මිසක ඇහැ නෙමෙයි. ඒක නිසා තමයි ඇහැට කියන්නේ අනිදස්සනයි කියලා ඒක දකින්න බැරි දෙයක් හැටියට. ඇහැ කවදාවත් අපිට ඇහැට ඇහැ දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඇහැ අනිදස්සනයි. අනිදස්සන වූ ඇහැ කොයිම මොහොතකවත් නැවත දකින්නවා කියන දේ අපිට කරන්න පුළුවන් කමක් දෙන්නේ නැහැ. ඔකෙදී මතක් කරන්නේ අපි කලින් කතා කළා අපි ඇහැ ප්‍රසාදයේ බිඳුරු ලක්ෂණ ටික දැනගන්නව මිස කවදාවත් රූපය දැනගෙන නැහැ කියන එක. ඔතනදී උදාහරණයක් මම මතක් කරන්නේ අපි මේ පුංචි ඇහැ කොහෙ දකින්නද අපි මූණවත් දකින්නේ නැතිකොට කියලා. අපි දකින්නේ හැම වෙලාවකදීම මූණ කියලා දන්නේ කණ්ණාඩියේ තියෙන ඡායාවක් එහෙමත් නැතිනම් කණ්ණාඩියෙන් පිළිබිඹු කරන කණ්ණාඩියේ තියෙන හැකියාවක්. එතකොට කණ්ණාඩි පහකින් බැලුවොත් අපිට මූණවල් පහක් බලාගන්න පුළුවන්. එකකින් ටිකක් පළල් එකකින් ටිකක් දිගටි එක එක හැඩේ මූණවල් බලන්න පුළුවන්. හැබැයි කොයි කණ්ණාඩියේ මූණද දැන් හරිම මූණ. අපිට හරිම මූණ ගැන කතා කරන්න වෙන්නේ නැහැ. හේතුව අපි හරිම මූණ දැකලා නැති නිසා. අපිට හැම වෙලාවකදීම අපි දැනගෙන තියෙන්නේ මූණ දකින්නකොට කණ්ණාඩියේ හැකියාව. තව ටිකක් එතනින් එහාට ගියොත් අපි කණ්ණාඩියේ දකින්නකොට අපි දැකලා තියෙන්නේ චක්කු ප්‍රසාදයේ හැකියාව, ඇහි හැකියාව දැනගන්න එකයි. ඒක නිසා අපිට කවදාවත් ඇහැ කියන දේ දැනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ හේතුව නිසාම ඇහැට කියනවා අනිදස්සනයි කියලා. ඒක දකින්න බෑ. දකින්න බැරි නිසාම ඇහැ මෙන්න මේ වගේ දෙයක් කියලා නිදර්ශන දෙන්න පුළුවන් කමක් නැහැ. අපි දකින්න රූපායතනයට නම් අපිට මෙන්න මේ වගේ ඇහැ කියලා නිදර්ශනයක් දෙන්න පුළුවන්. හැබැයි අපිට නොදකින ඇහැට අපිට නිදර්ශන දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා අනිදර්ශනයි. ඒ වගේම සප්පටිගහන. සප්පටිගහන කියලා කියනවා පටිඝ කියනවා ගැටෙන බවට සප්පටිගහන කියනවා ගැටීමෙන් නිස්සයි. මේ ඇහැ කියන එක දකින්න බෑ. නමුත් ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඇහැට අනිත් අරමුණු බාහිර අරමුණු පතිත වෙනවා වර්ණ සතහන් පතිත වෙනවා එතකොට මේ ඇහැ කියන එක බිඳෙන ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක නිසා කියව සප්පටිඝං කියලා. දැන් අපි ප්‍රධාන වචන කීපයක් කතා කළා. අසාදෝ හතර මහා ධාතු ඇසුරු කරගත්ත ප්‍රසාදවත් බව අත්භාව පරියාපන්නෝ ආත්ම භාවය අනුවගියපු කම ඒ වගේම අනිදස්සනෝ දකින්න බැරි කම නිදර්ශන වශයෙන් දෙන්න පුළුවන් කමක් නැති කම ඊට පස්සේ සප්පටිගෝ ගැටීම් සහිත ස්වභාවය මෙන්න මේ කාරණා ටික අපි ඇහි ස්වභාවයන් හැටියට කතා කළා ප්‍රසාද අත්භව පරියාපන්න අනිදර්ශන සප්පටිග කියන මේ කාරණා හතර පිළිබඳව. එතකොට මේක තමයි ඇහි තියෙන යථාර්ථ ස්වභාවය. ඊට පස්සේ කියනවා යේන චක්කුණා අනිදස්සනේන සප්පටිගේන රූපං සනිදස්සනං යේන චක්කුණා අනිදස්සනේන සප්පටිගේන යම් දකින්න බැරි සප්පටි ගෙහෙන ගැටෙන ස්වභාවයෙන් යුක්ත යම් ඇසකින් රූපං සනිදස්සනං සප්පටිගං දකින්න පුළුවන් ගැටෙන ස්වභාවයෙන් යුක්ත රූපය රූපය කියනකොට ඇහැගෙන කතා කරනකොට ගන්නෙ වර්ණ රූපය පස්සීවා අතීතේ දැක්කනම් පස්සී කියලා කියන්නේ pāli අතීත රූපය දැක්කනම් පස්සතිවා වර්තමානයේ මේ මොහොතේ දකිනවා නම් පස්සිස්සතිවා අනාගතයට දකින්නේ නම් පස්සේවා දකින බවක් තියෙනවා නම් චක්කුම්පේතං මෙන්න මේක තමයි ඇහැ කියලා කිව්වේ චක්කායතනම් පේතං චක්කායතන කියලා කිව්වෙත් මේකට සමුද්දෝ පේසෝ සමුද්ද කියලා කිව්වා චක්කු ධාතු පේසෝ චක්කු ධාතු කියලා කිව්වා චක්කු ඉන්ද්‍රිය කියලා කිව්වා ඒ වගේම ලෝක ద్వාර සමුද්ද පණ්ඩර කෙත්ත වස්තු නෙත්ත නයන ඕරිම තීර ශුන්‍යෝගාමෝ ඉදන්තං ඒසං චක්කායතන මේ ඇහැට කියන පරයාය පද සමූහයකින් පෙනවා මෙන්න මේක තමයි මේ ඇහැ කියලා කියන්නේ මේක තමයි චක්කායතනය කියන්නේ චක්කු ධාතුව කියලා කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ ලෝකය, ద్వාරය, සමුද්‍රය, පණ්ඩරය, කෙත්ත, වස්තු, නෙත්ත, නයන, ඕරිම තීර, ශුන්‍ය, ශුන්‍යෝගාම, හිස් හිස් ගම කියලා කියන්නේ මෙන්න මේ ටිකට කියලා දැන් මේකට යෙදෙන පర్యాయ පද සමාන වචන ටිකක් සංග්‍රහ කරලා පෙන්වනවා. එතකොට දැන් සමහර වෙලාවට ලෝකෙ තුල විවිධ අර්ථකථන සපයන්න උත්සාහවත් වෙනවා මේ ඇහැ කියන්නේ වෙනම එකක් චක්කායතන කියන්නේ වෙනම එකක්. ඇහැ වෙනමයි චක්කායතනෙ වෙනමයි. එතකොට චක්කුව වෙනයි චක්කායතනෙ වෙනයි කියලා. දැන් යම් චක්කුම් කියලා යම් ඇසක් තියෙනවා නම් කියලා මේ ඇස ගැන තමයි විස්තර කරන්න පටන් ගත්තේ. විස්තර කරන්න පටන් අරගෙන චක්කායතනං චක්කායතන කියන්නේ මේ චක්කුවම තමයි. චක්කු ධාතු කිව්වත් මේකමයි. චක්කු ඉන්ද්‍රිය කිව්වත් මේකමයි. ඇහැගෙන යම් වචන ටිකක් තියෙනවා නම් ඒ සියලු වචන ටික පෙන්වලා කියන මේක තමයි ඇහැ කියන්නේ කියලා. මොකද කෙනෙක් සමහර වෙලාවට ලෝකෙ තුල විවිධ අර්ථකථන සපයන්න අවශ්‍ය වුණාම අර සම්මුති ව්‍යවහාරයෙන් අපි කියනවා නම් කන්න ඕනේ වුණාම කබර ගොයක් තල ගොයා බවට පත් කරගන්නවා වගේ මේ කාරණා ටික සමහර වෙලාවට නොතේරෙන කම නිසා විපරීත කරනවා, විකෘති කරනවා, වෙනස් කරනවා. ඇස කියන්නේ වෙනම එකක්, චක්කායතනය කියන්නේ වෙනම එකක් කියලා. එතකොට හැම වෙලාවකදී මේ චක්කායතනය කියනකොට මේ කෙලෙස් සහිත මට්ටමකින් පනවනවා. එතකොට මෙන්න මේ වගේ තැන් දෙකක් ගැන කතා කරනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විග්‍රහය තුළ ඇස කියන්නේ එකම තැනකට. චක්කායතනය කියන්නේ එතන තමයි. ඒ වගේම චක්කු දහසු කියන්නේත් එතන තමයි. චක්කු ඉන්ද්‍රිය කියන්නේත් ඒක තමයි. ඒ වගේම ద్వාර කියන්නේත් ඒක තමයි. චක්කු ద్వාරය කියලා කිව්වොත්. ඒ වගේම ලෝකය කියලා කිව්වත්, අන්දර කියලා කිව්වත්, නයන කියලා කිව්වත්, කෙත්ත කියලා කිව්වත්, වස්තු කියලා කිව්වත් මේ මොන පදයකින් විග්‍රහ කළත් යටත් විසින් අපි සූත්‍රයන්ගෙන් සාකච්ඡා කරන්නේ ඕරිම තීර, ඕරිම තීරයට යනවා කියලා. ඒකට මේ ඕරිම තීර කියලා කිව්වත් ශුන්‍යෝගාමයි හිස් ගම කියලා කිව්වත් එතකොට මේ මොන මොන න්‍යායන්ගෙන් විග්‍රහ කරගෙන ගියත් අපිට කතා කරන්න වෙන එකම තැන තමයි ඇහැ කියන ස්වභාවය පිළිබඳව. එතකොට ඒ ඇහැ කියන ස්වභාවය මෙතනදී බොහොම වැදගත් විග්‍රහයක් කිව්වා. යේන චක්කුණා අනිදස්සනේන සප්පතිගේන රූපං සනිදස්සනං සප්පතිගං පස්සී යම් අනිදර්ශන සප්පටිග අනිදර්ශන සප්පටික කියලා කිව්වේ දකින්න බැරි ගැටීම් සහිත ඇහැකින් දකින්න පුළුවන් ගැටීම් සහිත රූපය දැක්කනම් දැන් මේ දකින්න බව අරගෙන කතා කරනවා දැක්කනම් අතීතේ වර්තමාන මොහොතේ දකින්නවා නම් අනාගතයට දකින්නවා නම් කොටිම මේ දකින්න බවක් කියනවා නම් මෙන්න මේ දකින්න බව හදන එකට කියනවා නැත්නම් මේ දර්ශන කෘත්‍ය ඇති කරන එකට කියනවා චක්කුව කියලා. ඇහැ කියලා. එතකොට මේ චක්කුවට මේ ඇහැට හැම වෙලාවකදීම අපේ අවධානය යොමු වෙන්න ඕනේ මෙතන තියෙන ලක්ෂණ ටික මොකක්ද කියන එක පිළිබඳව. චක්කු කියලා කතා කරනකොට චක්කායතන කියලා කතා කරනකොට මෙතන තියෙන ලක්ෂණය තමයි සම්පූර්ණම අනාත්ම ස්වභාවය. එහෙම නැතිනම් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය. එතකොට මේ ඇහැ කියන ස්වභාවය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. රූපය නැතුව රූපේ තොරව. ඒක නිසා තමයි මේ යම් ඇසකින් අනිදර්ශන රූපේ දකිනවා නම් දැක්කනම් අනාගතයට දකින්නවා නම් කියලා මේ තුන් කාලෙකම පෙන්වන්නේ මෙන්න මේකයි ඇහැ කියලා කියන අතීතයේ යම් රූපයක් දැක්කනම් රූපේ දකින මොහොතේ ඒ තිබුණ ස්වභාවයට තමයි ඇහැ කියලා කියන්නේ. වර්තමාන මොහොතෙත් ඒ තියෙන ස්වභාවයට තමයි ඇහැ කියලා කියන්නේ. අනාගතයේත් යම් දකින්න බවක් තියෙනවා නම් ඒ ස්වභාවයට තමයි ඇහැ කියලා කියන්නේ. මේ ලෝකේ අවුරුදු කල්ප ලක්ෂ ගාණක් අතීතයට ගියා. කල්ප ලක්ෂ ගාණක් ඉදිරියට ගියත් මේ මොහොතේ ගියත් ඇස සහ රූපේ කියන ධර්මතාවය වෙනසක් වෙන්නේ නැහැ. ඇහැ සහ වර්ණ සටහන කියන එකේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඇහැ කියන ස්වභාවය හැම වෙලාවකදීම එකම මට්ටමින් චක්කායතන රූපය. එතකොට මේ චක්කායතන රූපය කියන තැන රූපයෙන් තොරව වෙනම පැනවීමක් කරන්නේ නැහැ. රූපය ඇතිකල්ලිම ඇහැ, ඇහැ ඇතිකල්ලිම රූපය. මේක හැම වෙලාවකදීම බොහොම වැදගත් වෙනවා. මේ කාරණේ තේරුම් ගන්න එක. දැන් අපි ගත්තොත් දැන් මෙතන අපි විග්‍රහ කරේ පළවෙනි එකෙන් පෙන්වන කතමන්තං රූපං සස්සායතන කියලා මොකද්ද ඇහැ කියන්නේ කියලා. මේක බොහොම ලස්සන විග්‍රහයක් වෙනවා. ඒ විග්‍රහයේදී දැන් අපි මෙතන නැවත නැවත දැන් කිව්ව දෙපාරක් යේන චක්කුණා අනිදස්සනේන සප්පටිගේන රූපං සනිදස්සනං සප්පඩිකං පස්සීවා මෙතනදී අපි කෙටියෙන් දැක්කොත් මතක තබා ගන්න ඇහෙන් රූපය දකිනවා නම් දැක්කනම් දකිනවා නම් දකින්නේ නම් දකින බවක් තියෙනවා නම් ඇහෙන් රූපය දකින බවක් ඇහෙන් රූපය දකින බවක් ඊට පස්සේ ආපහු අහනවා චක්කායතන රූපය කියන්නේ මොකද්ද කියලා ආයෙත් අහලා අය ප්‍රසාදව අත්භව පරියාපන්න අනිදර්ශන සප්පටික කියලා කියන ටික කියලා කියනවා යම් හි චක්කුඤ්ඤ අනිදස්සනං මේ සප්පටිගම් මේ රූපං සනිදස්සනං සප්පටිගම් පටිහඤ්ඤිවා පටිහඤ්ඤතිවා පටිහඤ්ඤිස්සතිවා එතකොට පටිහඤ්ඤේවා චක්කුම් තේතං චක්කායතනම් තේතං චක්කු ධාතු පේශෝ චක්කු ඉන්ද්‍රියම් තේතං ලෝකෝ පේශෝ ද්වාරෝ පේශෝ දැන් ආපහු දෙවණියට ආපහු නැවත කියනවා ඒ කාරණේම නැවත විග්‍රහ කරනවා ඒ කොහොමද දැන් ඉස්සෙල්ලා කතාව කිව්වේ ඇහෙන් රූපය දකිනවා නම් දැන් කියනවා ඇසෙහි රූපය ගැටෙනවා නම් අර කියේ පුද්ගල භාවකින්ක ඇසෙන් රූපය දකිනවා නම් කියලා දැන් කියනවා ඇසෙහි රූපය ගැටෙන බවක් තියෙනවා නම් ඇසෙන් රූපය ඇස කරනකොට බලන බවක් තියෙනවා නම් එතන යථාර්ථය ඒ වගේම ඇසෙහි රූපේ ගැටෙන බවක් තියෙනවා නම් එතන තියෙන ඇත්තක් මේ එකම තැන මෙන්න මේකට තමයි ඇහැ කියලා කියන්නේ ආස්පස කියනවා කර්මය. ඇසෙන් රූපය දකිනවා නම් ඇසෙහි රූපය ගැටෙනවා නම්. එතකොට ගැටුණා නම් වර්තමාන මේ මොහොතේ ගැටේ නම් ඒ වගේම අනාගතයට ගැටෙනවා නම් ගැටෙන බවක් තියෙනවා නම් පළවෙනි එක පස්සති කියලා කිව්වේ දකිනවා නම් මේකට කියනවා ගැටෙනවා නම් කියලා පළවෙනි එක කිව්ව ඇසෙන් රූපය දකිනවා කියලා. දැන් මේක කියන ඇසෙහි රූපය ගැටෙනවා කියලා. ඊට පස්සේ තුන්වෙනි එක යං චක්කුන් චතුන්නම් මහ භූතානං උපාදාය පසාද වත්ත භව පරියාපන්නෝ අනිදස්සනෝ සප්පතිගෝ කියලා යං චක්කුන් අනිදස්සනං සප්පතිගං රූපම් සනිදස්සනං මේ සප්පතිගම් පතිහඤ්ඤිවා පතිහඤ්ඤතිවා පතිහඤ්ඤෙස්තිවා යම් සක්කුන් අනිදර්ශනං යම් අනිදර්ශන චක්කුවක් තියෙනවා නම් අනිදර්ශන කියන්නේ දස්කව දකින්න බැරි ඇහක් තියෙනවා නම් මේ ඇහ රූපයේ හි ගැටෙයි. එනික කලින් එක කිව්වා ඇසෙහි රූපය ගැටෙයි. දැන් මේක කියනවා රූපයේ හි ඇස ගැටෙයි. ඇසෙන් රූපය දැකී කිව්වා. ඊට පස්සේ ඇසෙහි රූපය ගැටෙයි කිව්වා. දැන් කියනවා රූපයෙහි ඇස ගැටෙයි නම් අන්න ඒ ගැටෙන බවට කියනවා චක්කුම් පේසං ඇහැ කියලා. ඒ වගේම චක්කායතනම් පේසං චක්කායතනෙ කියලා. චක්කු ධාතු පේසෝ චක්කු ධාතුව කියලා. චක්කු ඉන්ද්‍රියම් පේසෝ චක්කු ඉන්ද්‍රිය කියලා. එතකොට දැන් මෙන්න මේ විදිහට ඇහැ කියන එක මේ කාරණා ටික ඔක්කොගෙම බොහොම වටිනා විග්‍රහයක් කරා. වගේම නැවතත් පෙන්නනවා යං චක්කුන් චතුන්නම් මහ භූතානම් උපාදාය ප්‍රසාද වත්ත භව පරියාපන්නෝ යං චක්කුන් නිස්සාය රූපං ආරබ්බ චක්කු සම්පස්සෝ උප්පජ්ජිවා යම් අසක් කරබය චක්කු නිස්සාය අසක් නිසා රූපයක් කරබය චක්කු සම්පස්සයක් හටගත්තනම් එතකොට දැන් මේ කාරණා කීපයක් යටතේ පෙන්වනවා අපි මුල් ටික කතා කරගෙන ඉන්නේ එතකොට මෙතනදී විග්‍රහ කරන දේ තමයි මේ ඇසෙන් රූපය දකිනං රූපය ඇසෙහි රූපය ගැටේනං රූපයෙහි ඇස ගැටේනං ඕනෝන් සංයමඤ්ඤ දෙපැත්තටම පෙන්වමින් මේ කාරණා විග්‍රහ කරනවා හේතුව ඇස නැත්තං රූපය ගැන පැනවීමක් කරන්නේ නැහැ රූපය නැත්තං ඇස ගැන පැනවීමක් කරන්නේ නැහැ ඇස ඇති කලෙහිමයි රූපය රූපය ඇති කල්හිමයි ඇස. ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන යථාභූත ස්වභාවය. නමුත් අපිට හසු නොවන. අපි හිතාගෙන ඉන්නවා අපි උපදින්න කලින් මේ ලෝකෙ තිබුණා. ඒ වගේම තියෙන ලෝකෙ අපි ජීවත් වෙනවා. මේ ලෝකෙ තියෙනකොට අපි මැරිලා යනවා. ඕක තමයි අපේ තියෙන සාමාන්‍ය දර්ශනය. ওই දර්ශනයේ මත පිහිටලා තමයි අපි ලෝකයේ අනිත් හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ. හොඳ නරක සිද්ධ කරන්නේ, කුසලයේ අකුසලයේ සිද්ධ කරන්නේ, ඒ වගේම ජීවිතේ දුක අයින් කරලා සැප බලාපොරොත්තු වෙන්නේ. තියෙන ලෝකෙන් සැප බලනවා තියෙන ලෝකෙන් සතුට වෙනවා තියෙන ලෝකෙන් දුක් විඳිනවා තියෙන ලෝකෙන් හඬනවා වැළපෙනවා මේ සියලුම දේවල් වලට පොදු ලක්ෂණය තමයි එළිය බාහිර භෞතිකව ලෝකේ තියෙනවා කියන සංකල්පය. මේකෙන් කියන්න උත්සාහවත් උනේ මේ නෑ කියන දෙයක් ගැන කතා කරන්න නෙමෙයි. හැම දෙයකටම හේතුවක් උනේ තියෙනවා කියන සංකල්පයේ කියන කාරණාව මතු කරන්න අවශ්‍ය නිසා. මොකද කෙනෙක් නෑ කියන්න ගියොත් ඒ නැත්තේ මොකද්ද? මේ ලෝකේ. එතකොට නැති ලෝකේ ගැන කතා කරන්න වෙනවා. එතකොට නැති ලෝකේ තියෙනවා යාළුවා. ඒකට අපි මුලින්ම කිව්වා සාස්ත්‍ව උච්ඡේදවාදී කියලා නැති ලෝකේ තියෙනවා. එතකොට නැති ලෝකේ තියෙන කෙනාට කියන්න ඕනේ ලොකුම බොරුකාරයෙක්. ඒ සාමාන්‍ය බොරුකාරයෙක් එයා රැවටීම නිසා කියනකොට මේක ලොකුම බොරුකාරයක් තියෙනවා කියන මත පිළිතලා නැහැ කියලා කියනවා. එතකොට අපි ලෝකේ නැහැ කියලා කියන්න ගියොත් එහෙම අපිට කියන්න වෙනවා නැති ලෝකේ තියෙන කෙනෙක්. එතකොට මේ නැති ලෝකේ තියෙන කතාවක් නෙමෙයි මේ කතා කරන්න යන්නේ. හැම වෙලාවකදීම මේක හටගත්ත පැත්ත ගැන පෙන්වන්න අවශ්‍ය නිසා කරන කතාවක්. එතකොට මේ සියලුම කාරණා ටික පදනම් වෙලා තියෙන්නේ ලෝකය ඇති බවට තියනවා කියන සංකල්ප මත පදනම් වෙලා තමයි හැම දෙයක්ම ගොඩනංවාගෙන තියෙන්නේ. එතකොට හැම දෙයක්ම ගොඩනංවාගත්තේ මේක මත වෙනකොට ඇති බව මත වෙනකොට මේකට අපි තව වචනකින් කිව්වොත් අපි කියන භවය කියලා භව සංඥාව කියලා තියෙනවා කියලා අපිට ඇති ගතියට එතකොට මේ දේ මත තමයි සියලු ආශ්‍රව ටික අපි ගොඩනගලා තියෙන්නේ දැන් අපිට ඇහැ ගැන අවබෝධ කරගන්නකොට අපිට අවබෝධ කරගන්න වෙනවා දැන් මෙතනදී එක එක වචනෙන් වචනෙට විග්‍රහ කරන්න ගියොත් අපිට වෙනම මේ ඒකට කාලයක් ගත වෙනවා සහ ඒක පොදුවේ අපි කතා කරන එක ඒක නිසා වැදගත් වෙනවා. අපි කිව්වොත් දැන් ලෝකය කියලා කියනකොට ඇහැට කියනවා ලෝකෝපේස. ලෝකය කියන්නේ මේකටම තමයි. සෝතය කියනකොට ලෝකය කියන්නේ මේකටම තමයි. ගාහණය කියනකොට ලෝකය කියන්නේ මේකටමයි. ගන්ධේ රසයේ ස්පර්ශයේ විඳින මත්තම ගැන කියනකොටත් මේකටම තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට දැන් ලෝක ලෝකය කියලා කියනකොට අපේ මුළු සමස්ත ලෝකෙම අපි විඥාන ලෝකය අපි අල්ලගෙන තියෙන්නේ හසු කරගෙන තියෙන්නේ භෞතිකව ඇති බවට ගත්ත තියෙන සංකල්පනාව මත පිහිටපු ලෝකයක්. ඒ තියෙන බව අපිට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? හැම වෙලාවකදීම මේ ආයතන ටික හරහා ආපු අත්දැකීම මත. එතකොට අපි ඇත්තටම ලෝකේ තියනවා කියලා හිතන්නේ. හැබැයි අපි තියනවා කියලා නිශ්චය කරගන්නේ අපේ ආයතන ටික. අපේ එළියේ අපි දැකපු දෙයක්, අපි වැඩ කරපු දෙයක් හෝ අපි කලින් දැකපු පුද්ගලයෙක් හරි ලෝකේ ඉන්නවා. ඒ ඉන්න කෙනා එහි ඉන්නවා කියන එක තුල අපි කියන්නේ දැකපු ඇහත් ලෝකේ තියෙනවා. එතකොට ඇහැ කියන එක අත්භව පරියාපන්න ඒ ආත්ම භාවයේ ඒ රූපේ ගෝචර කරගත්ත කෙනත් ලෝකෙ තුල ඉන්නවා. ඒකට දැන් මේක සම්පූර්ණම පුද්ගල භාවයේ අනුෝගියපු පුද්ගල භාවයේ ප්‍රතිපද වන දර්ශනයක් ඇති බවට ගොඩ නැගිලා තියෙනවා. මේ කාරණාවේදී අපිට මේ ධර්මතාව ටික ගැන කතා කරනකොට පාර වදින්නට ඕනේ අන්න ඒ අපේ තියෙන භව සංඥාවට එහෙමත් නැතිනම් තියනවා කියලා දෘෂ්ටිගත වෙච්ච තැනට. මේක දිට්ඨියක්. මේක දිට්ඨි සහගත මස්සමක්. මේක තමයි දර්ශන භූමියෙන් ප්‍රහාණය විය යුතු තැන. ඒ දිට්ඨිය. ඒකවල දිට්ඨිය මත ගොඩනැගුණු ආශ්‍රව ටිකක් තියෙන්න පුළුවන්. හැබැයි දිට්ඨිය තමයි බොහොම බරපතලම දේ. මේකට කියනවා අනිත්‍යයේ නිට්ටයයි කියන විපල්ලාස සංඥාව. ඒ විපල්ලාස සංඥාව අද දිට්ඨි මට්ටමින් තියෙනවා. අනාත්මදේ ආත්මයි කියාගත්ත විපල්ලාස සංඥාව ඒ සංඥාව දිට්ඨි මට්ටමින් අපිට තියෙනවා. එතකොට මෙන්න මේ දෙකම දික්ටි මට්ටමින් දැසගත් මට්ටමට අපිට පාර වදින්න ඕනේ මේ කාරණා ටික අපි විමසලා බලනකොට ඇස සහ රූපයේ පිළිබඳව අපි විමසීමක් කරනකොට මේ කාරණා ටික අපිට බොහොම හොඳින් විග්‍රහ වෙලා පේන්නට ඕනේ. අපි කතා කළා මේ රූප සටහන අනුසාරයෙන් කලින් දැන් ඇස සහ රූපය කියලා කියනකොට මේ ඇසයි රූපයයි කියන කාරණාවේදී හැම වෙලාවකදීම ඇස කියන එක ප්‍රසාදවත් ලක්ෂණයක් රූපය කියන දේ මේ ප්‍රසාදවත් බවට අතික වෙන දේ. ඒක දැන් මේ න්‍යාය හතරක් න්‍යාය කීපයක් අපි කතා කළා මූලික වශයෙන් අපි තුනක් කියලා ගත්තොත් අපි පළවෙනි එක කතා කළා මේ ඇහෙන් රූපය දකින බවක් කියනවනම් ඇහෙන් රූපය දකින බවක් තියෙනවනම් මේ දකින බවට දර්ශන කෘත්‍යයට තමයි ඇහැ කියලා කිව්වේ. ඇසෙන් රූපය දකින බවට. ඒ වගේම කිව්වා මේ ඇසට ඇස කෙරෙහි රූපය පතිත වෙන බව. ඇස කෙරෙහි රූපය ගිහිල්ලා පතිත වෙන බව. ඊට පස්සේ තුන් එක එක කිව්වා මේ රූපය කෙරෙහි ඇස පතිත වෙන බවක් තියෙනවනම් රූපය කෙරෙහි ඇස පතිත වෙන බවක් ඇස කෙරෙහි රූපය පතිත වෙන බවක් මේ ඇසෙන් රූපේ දකින බවක් තියෙනවා. දැන් සම්පූර්ණයෙන් මේ සිද්ධිය ආවරණිතයි. ආවරණය වුණා. මේ සියලු කාරණේ ආවරණය වුණා. මේ ආවරණය වීම තුළ සම්පූර්ණම දැන් රූපේ පෙනෙනවා කියන මේ අවස්ථාව තමයි කතා කළේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නයක්. දැන් ඇස කියන දේ හැම වෙලාවකදීම විපාක අවස්ථාවක් එහෙමත් නැතිනම් චක්කු ප්‍රසාදය. ප්‍රසාදය කියන දේ ගන්නේ හැම වෙලාවකදීම අත්භව පරියාපන්න වුණ ලක්ෂණයෙන් ඒ ප්‍රසාදයේ ස්වභාවය විතරයි. චක්කු ප්‍රසාදයේ ප්‍රසාදයේ ස්වභාවය ගැන විතරයි අවබෝධය. ඊට පස්සේ රූපය හැම වෙලාවකදීම එයා වෙනම දෙයක් දන්නේ නැහැ. එයාගේ කෘත්‍ය තමයි ඇසට පතිත වෙන බව, ඇසේ කෘත්‍ය තමයි රූපේ පතිත කරගන්න බව. ওই දෙක එකිනෙකට වැය වුණු සිද්ධියක්. දැන් අපිට ගහක් තේන තැනකදී ඇස දන්නේ නැහැ මම ගහක් මේ පැත්තෙන් දාගත්තා කියලා. ඒ වගේම මේ පැත්තෙන් රූපය දන්නේ නැහැ වර්ණ සතහන දන්නේ නැහැ මම ගහක් අරගෙන ගිහිල්ලා ඇහැට දානවා කියලා. ওই දෙක තුල තියෙන සම්පූර්ණම අනාත්ම ලක්ෂණයක්. ඒ වගේම තමයි හැම වෙලාවකදීම චක්කු විඥානය කියන තැන අපි ඉදිරියටත් කතා කරමු. චක්කු විඥානය කියලා තැනින් ඇහැ බිඳුණු බව ගැන දැනගත්ත ලක්ෂණේ පමණයි. එතකොට ඇහැ බිඳුණු බව ගැන දැනගත්ත චක්කු විඥාන විඥානන ලක්ෂණය තුල හැම වෙලාවකදීම ඇස ගැන දැනුමක් නැහැ රූපය ගැන වෙන්වීම දැනුමක් නැහැ මේ තුන් දෙනාගෙම එකතුව හැම වෙලාවකදීම මෙහි ස්පර්ශය කියන ඵලය හදලා දීලා තියෙනවා දැන් මේ සුද්ධනාගෙම එකතුව මිසක මේ තුන නෙමෙයි ස්පර්ශය කියලා කියන්නේ. සුද්ධනාගෙන් එකතු වීම මත හැදුණු ස්පර්ශය. අපි මේ කාරණා ටික අතහැරලා මනෝවිඤ්ඤාණය කියන මට්ටමින් ගත්තොත් ඊළඟට දැන් මනෝවිඤ්ඤාණයෙන් දැනගත්තේ ඇහැ බිඳුණු බවෙන් ගෙන ආපු ලක්ෂණ ටික මිසක වෙනස් වූ දෙයක් නෙමෙයි. මනෝවිඤ්ඤාණයෙන් මෙතන දැනගත්තේ ඇහැ බිඳුණු බව ගැන දෙදපු බව ඇහැබිඳුණු බව ගැන ආපු සංඥාවට හිතලා ඒ දේ දැනගත්ත මිසක ඇහැ ගැනවත් රූපේ ගැනවත් දැනගන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ මේ ධර්මතාව ටික හටගන්න මොහොතේදීම මේක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නිසා වැය වෙලා ඉවරයි එතකොට මේ ඉතුරු නැතුව නැති වුණු සිද්ධියේ ආරම්භය හිතෙන් දැනගත්තේ එතන තියෙන ලක්ෂණ ටික දැන් මෙතන පංච උපාදානස්කන්ධය කියන මත්තමට ඇති වෙන මත්තම වෙනකොට මෙතන දැනගත්ත බවට දිත්තස්ස අභින රූපස්සා කියලා කියනකොට මෙතන දැනගත්ත ලක්ෂණයම නැවත හිතට නැගීම වශයෙන් ඇති වෙලා මේ දැනගත්ත දෙයට හිතන කම හැම වෙලාවකදීම අපි සංඛාරය කියලා කියනවා චේතනාව එහෙමත් නැතිනම් කර්මය. එතකොට මේ කර්මය හැම වෙලාවකදීම සකස් කරගන්නේ. අපි දන්න පරාසය තුල ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක දැන් අපි දන්න ගහ ගැන අපි දන්න නිමිති ටික ගැන අපි සිහිපත් කරගන්නවා. ඔය ගහ හොඳද, ඔය ගහ නරකද, ඔය ගහ නමද, ඒ සියලුම දේවල් ටික අපි සිහිපත් කරගන්නවා. මෙතන දැනගත්ත දෙයට හිතන කම. ඊට පස්සේ ඊළඟ දේ හිතන දේට දැනගත්ත ලක්ෂණය. අපි දැනගන්නවා ඊට පස්සේ මේ හිතන දේ දැනගන්න ලක්ෂණයකට කියනවා මනෝ විඥානය කියලා. එතකොට අපි මෙතනින් දැනගත්ත දෙයට හිතලා හිතන දේ දැනගත්තා. දැන් අපි දැනගත්තේ වෙන මොකක්වත් නෙමෙයි හිතපු දේ දැනගත්තේ. හැබැයි ඒ හිතපු දේ සම්පූර්ණම නියෝජනය කළේ පුද්ගල සංඥාවක් මේ පැත්තේ ඉන්න පුද්ගල සතානක් එහෙම නැතිනම් ගහක් හෝ මිනිස්සෙක් හෝ කෙනෙක් ඉන්නවා කියන මට්ටමක තමයි මේ නියෝජනය සිද්ධ කළේ. එතකොට සම්පූර්ණම දැන් ඔය කෙනෙක් ඉන්නවා කියලා අපි දැනගත්ත බවකුයි තිබුණේ. කෙනෙක් ඉන්නවා කියලා දැකපු බව නෙමෙයි මේ කෙනෙක් ඉන්නවා කියලා අපි දැනගත්ත ලක්ෂණයක් තිබුණේ මේ පැත්තෙන් මනෝවිඤ්ඤාණය තුළ දැනගත්ත ලක්ෂණයකුයි තිබුණේ කෙනෙක් ඉන්නවා කියන පැත්ත. හැබැයි මේ හදපු මොහොත වෙනකොටත් මෙතන මනෝවිඤ්ඤාණය තුළ අර කෙනාව නිර්මාණය කරපු මොහොත වෙනකොටත් ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. මෙහි ඇහැ රූප දෙක ඉතුරු නැතුවම වැය වෙලා මේ ධර්මතා ටිකත් ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක තමයි අපි හැම වෙලාවකදීම කෙනෙක්ව දැනගන්නේ. කෙනෙක්ව දැනගත්ත තැනක අපි හිතනවා අපි දැනගත්තේ රූපේ කියලා. හැබැයි අපි දන්නේ නැහැ අපි දැනගත්ත කෙනකෙනා කෙනකෙනාගේ මනස පැත්තයි සිහිපත් කරගත්තේ කියලා. එතකොට දැන් ඔන්න ඔය ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු තැන තිබුණු අනිත්‍ය ලක්ෂණය නොදන්නකම නිසා ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව නොදන්නකම නිසා ඒ රූපෙම නැවත ඇති හැටියට සිහිපත් කරගන්න කමට කිව්වා අපි නව කර්ම කියලා ඒක තමයි අපිට තියෙන දික්ටි සාගත කෙලෙෂය එළියේ තියනවාමයි ලෝකය කියලා අපි දෘෂ්ටි සහගත බවක ජීවත් වෙනවා එතකොට අනිත්‍ය නිට්ටයයි කියන විපල්ලාස සංඥාව අපිට අද ජීවිතයේ සම්පූර්ණ පුද්ගල භාවයක් ආත්මවාදයක් ළඟට අපි අරගෙන ගිහිල්ලා දික්ටි මට්ටමක් ඇති කරලා තියෙනවා. එතකොට දැන් අපිට මේ කාරණාව තුළ හැම වෙලාවකදීම විග්‍රහ කරලා දෙන්නේ ඇසයි රූපයයි කියන තැනදී ඇහැ දකින්න එපා රූපෙන් තොරව රූපය දකින්න එපා ඇහෙන් තොරව එතකොට ඇහැයි රූපයයි කියන එක එක මොහොතේ හටගත්ත එක මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක්. එතකොට ඇස වැය වෙලා රූපෙට රූපේ වැය වුණ බව ඇහැට කියන කාරණාව ගෙනල්ලා දෙනකොට අපිට නාම ධර්මතා ටික ඇස උනේත් නැහැ රූපේ උනේත් නැහැ. නාම ධර්මතා ටික ඇහත් නෙමෙයි රූපෙත් නෙමෙයි. එතකොට මේ නාම ධර්මතා ටික ඇහැයි රූපේ නොවුණු තැනක මේ ටික වැය වෙලා ඉවරයි නාම ධර්මතා ටික හට ගන්නවා කියන හට ගන්නකොට තියෙන අවබෝධය අපිට ගෙනල්ලා දෙනවා. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ අපිට අර අනිත්‍ය දේ නිට්ටයයි කියන විපල්ලාස සංඥාව තමයි අපිට මේ දර්ශනය දකින්න දකින්න දකින්න දකින්න ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුරු වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙලා යන්නේ. ඒක නිසා දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ කියන කාරණා ටික පිළිබඳව ටිකක් හොඳ අවබෝධයක් ඇති කරගන්න මේ චක්කායතනය නම් චක්කායතනය ගැන කිව්වේ මොකද්ද මේ කාරණාව තුළ? ඒකට චක්කායතනය තුළ මේ විග්‍රහය කළේ හැම වෙලාවකදීම ඇසෙන්තරව රූපේ නැහැ, රූපෙන්තරව ඇහැ හටගෙන නැහැ. ඇහත් සමගම රූපය, රූපය සමගම ඇහැ. එතකොට අපිට මුළු දකිපු දකින්න පුළුවන් වශයෙන්ම තියෙන ලෝකයක් තියෙනවා කියලා අපිට සංඥාවක් තියෙනවා නම් සුදෙක්ම ඒක සිතුවිලි මාත්‍රයක් විතරමයි ඒ දකින්න පුළුවන් වර්ණ රූපයක් කියන පැත්තේ තියෙන අපේ ආශ්‍රව ටික හිඳෙනවා. අපි දන්නවා හැම වෙලාවකදීම ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක තමයි අපිට මේ ලෝකයක් හදලා දෙන්නේ කියලා. හරියට මේක උදාහරණයකට කියනවා අහලා ඇති වැස්ස වගේ කියලා. ඇහැ කියන එක අද අපිට තියෙන එක වැස්සක් වගේ. මහා හයියෙන් වහිනවා. මහා හයියෙන් වහිනකොට අපිට ලස්සන වැස්සක් බලන්න පුළුවන්. දැන් මේ වැස්ස හැදුවේ වැස්ස නිර්මාණය කළේ කොයි වැහි බිඳුවෙන්ද? අපි වැස්ස කියලා කිව්වේ මෙතන කොයි වැහි බිඳුවටද? අපි හයියෙන් වහිනවා කියලා කියන හැම තැනකදීම වැස්ස කියලා කතා කරපු වැහි බිඳුව නැහැ. ඒ වැහි බිඳුව නැති වුණු තැනක ඒක වැහි බින්දුවකින් වැස්සක් කියන්නත් බෑ. ඒ වගේම ඒ වැස්සක් කියලා කතා කරපු වැහි බින්දුව ඉතුරු නැතුව නැති වුණු තැනක අපි වැස්ස ගැන කතා කරනවා. එතකොට අපි වැස්ස කියලා කියන හැම මොහොතකම වැස්ස නැති තැන. වැස්ස ගැන කතා කරන හැම මොහොතකදීම වැස්ස නැති තැන. දැන් අපි වැස්සයි කියලා කියන තැනක ඇත්තටම ලෝකේ වැස්ස නැහැ. රූපය කියන එකත් ඇහැ කියන පැත්තත් හරි වැස්සක්. ඇහැ කියන එක මහා මේඝයක්. ඇහැ කියන එක මහා ලොකු වැස්සක්. මේ ඇහැ කියලා අපි අද කතා කරන රූපය කියලා අපි කතා කරන මේ සිද්ධිය ඇත්තටම කොයි මොහොතේ තිබුණු ඇහැ රූප දෙක ගැනද අපි කතා කරන්නේ. අපි මේ ගහක් ඊයේ ඉඳලා තිබුණා කියලා අපි කියනවා. මේ ඊයේ ඉඳලා තිබුණු ගහේ අපි මේ ගහ ඊයේ ඉඳලා තිබුණා කියලා කියන එකෙන් අපි කියන්නේ ඊයේ ඉඳලා ඒ වර්ණ සතහන මෙතන ඇහැට පතිත වුණා කියන එකද නැතිනම් ඊයේ ඉඳලා ඒ ආපු ආලෝකය ආවා කියන එකද නෑ එහෙනම් ඒ ඊයේ ඉඳලම එක දිගට මේ ආලෝකය අපේ ඇහැට පතිත වෙමින් තිබ්බා කියන එකද නෑ එතකොට හැම වෙලාවකදීම ඇස සහ රූපය කියන එක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපි රැස් කරගත්ත දේ අපි විසින්ම සිහිපත් කරගන්න මට්ටමේදී තමයි අපිට ඊයේ ඉඳලා තිබුණු ගහ හදලා දීලා තියෙන්නේ. එතකොට දැන් එක දිගට තියෙන ඇහක් එක දිගට තියෙන රූපයක් හැම වෙලාවකදීම ගොඩනගලා තියෙන්නේ කෙන කෙනාගේ අවිද්‍යාව මත. හොදන්න කම මත. රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන මේ ලක්ෂණය දකින්නේ නැතිකම නිසා අපිට හැම වෙලාවකදීම එක දිගට පවතින ධර්මතා සමූහයක පැවැත්මක් ගැන අහගන්න වෙලා. ඒ පැවැත්මක් ගැන අපිට දැනගන්න වෙලා. එතකොට මෙන්න මේක තමයි අපිට දුරවිය යුතු කෙලෙස්. අපිට අර ඇති බවට ගෙනල්ලා දුන්න ඒ ගතිය ඇති කලේ හැම වෙලාවකදීම ඇහි Nirodhe නොදන්න කම නිසා. ඇහැ අනිත්‍ය වුණ බව නොදන්න කම නිසා. ඇහැ ඇහි අනාත්මය නොදන්න කම නිසා. ඇහි අනිත්‍ය සහ අනාත්මය ඔබ තේරුම් ගන්න වැස්සේ තියෙන අනිත්‍ය සහ අනාත්මය තුලින් වැස්සේ අනිත්‍ය කියලා කිව්වේ වැහි බිඳුවක් ඉතුරු නැතුව නැති වුණු තැනක අපි වැස්ස කියලා කතා කරනවා. අපි වැස්ස කියලා කියන තැනක ඒ වැහි බිඳුව ඉතුරු නැතුව පොළවට වැටිලා පොළවට නැති වෙලා ඉවරයි. වැස්ස ඉතුරු නැතුව නැති වුණු තැනක අපි වැස්ස කියලා කතා කරනවා. ඒක තමයි අපි අනිත්‍ය කියලා කිව්වේ. ඒ වගේම අනාත්මය ගැන කතා කරනවා. අනාත්මය කියලා කිව්වේ හැම වෙලාවකදීම කොයි වැහි බිඳුවද අපිට වැස්ස උනේ. තෝරලා පෙන්වන්න කොයි වැහි බිඳුවද වැස්ස උනේ කියලා. වැස්ස උන වැහි බිඳුවක් අපිට පෙන්වන්න තැනක් නැති මෙන්න මේ මේ වැහි බිඳු ගොඩාක් එකතු වුණ තැනක අපි වැස්ස කියලා කතා කරලා තියෙනවා. මේ වැහි බින්දු ටික ඉතුරු නැතුව නැති වෙන තැනක අපිට වැස්ස පනවන්න තැනක් නැති වෙලා තියෙනවා. එතකොට වැස්ස ඌ වැහි බින්දුවක් ලෝකේ නෑ වගේ ආත්ම වූ රූපයක් ලෝකේ පනවන්න පුළුවන්කමක් පනවන්න තැනක් අපිට හම්බෙලා නැහැ. ඒ වගේම අපිට එක දිගට තියෙන වැස්සක් හම්බ වුණේ නෑ වගේ එක දිගට තියෙන රූපයක් අපිට ලෝකෙ තුල හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අපිට අනාත්ම ධර්මතාවයක් සහ අනිත්‍ය වෙන ධර්මතාවයක් ගෝචර වෙනකොට අර දික්ටි සහගත විපල්ලාස මට්ටම අපෙන් දුර වෙනවා මේ ආයතනය ගැන අපි අවබෝධ කරගන්න තියෙන මේ ක්‍රමවේදය තුළ. එතකොට මේ න්‍යාය මේ දේ බොහොම වැදගත් මේ ඇහැ ගැන අපිට අවබෝධ කරගන්නකොට මේ කතා කරන්නේ ඇහෙන් තොරව රූපය ගැනත් නෙමෙයි රූපෙන් තොරව ඇහැ ගැනත් නෙමෙයි මේ දෙකම එකට හටගන්න මේ දෙක ගැනමයි මේ සිද්ධිය කතා කරන්නේ කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් කාරණා ටිකක් තමයි මේ රූපකාණ්ඩය තුලදී මේ කතා කරන මේ කාරණා ටික තුල විග්‍රහ වෙන්නේ. එහෙමනම් හැම කෙනෙක්ම මේක ජීවිතයේ ප්‍රායෝගිකව අපිට රූපයේ පෙනෙන තැනක තියෙන යථාර්ථ ස්වභාවය අවබෝධ කරගන්න පහසු දෙයක් හැටියට කවුරුත් ජීවිතයට මේ කියලා ගන්නවා නම් ඒක බොහොම වැදගත් වෙනවා. දැන් කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහේ යෝනිසෝ මනසිකාර ආදී පවත්ලා බොහෝ වටිනා කුසලයක් කවුරුත් සිද්ධ කරගන්නේ යෙදුනේ මේ සිද්ධ කරගත් සීල කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්න ස්වාමීන් වහන්සේ අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ සාහල ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ උතුම් කුසලය සාර්ථකීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු කාරණිකාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ නිෂ්ඨකාරක ස්ථාන අධිග්‍රහිතාදී යම් දේවදන සමූහයක් වේ නම් ඒ සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ටත් මේ පින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම අද දවසේදී මේ මුළු ලෝකයේම ඒ ධර්ම මාර්ගය විවරණය කිරීමේ අදහසින් ලෝකෙටම තමන් පිළිබඳව අවබෝධ කරගන්න පැතිකඩ පෙන්වන්නට මේ ඒ වගේම ගොහර කටුව භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමත මහා නිර්වාණ සුවේ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒක සියලු දෙනාටම තෙරුවන් සරණයි.